භගවතු ආරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු ආරහතු සම්මා සම්බුද්දස්සේ සාකෝ පනීතා සංහා කත්ත උපජ්ජමානා උපජ්ජති කත්ත නිවිසමානා නිවිසති චක්කු සම්පස්සජා වේදනා සාතන්නා උපජ්ජමානා උපජ්ජති අත්ථ නිවිසමානා නිවිසති කෞරණ්‍ය යෝගාවචන හා සංග්‍රහණය කරයි මේ සතිපට්ඨාන සූත්‍රයේ ඒකාකාරව දුරගෙන යන පාද පද රාශියක් අපි එක එක සතියට ඉදිරිපත් කරගන්නේ විශේෂයෙන්ම ධර්මානුපස්සනා කොටසේ ප්‍රථම සත්‍ය පරිවේ ප්‍රථම සත්‍යයේ නැත්නම් මේ දුක්ඛ සත්‍යය සමුදය සත්‍යයේ කොටස් වල එන විස්තරයකුයි අපි ඉදිරිපත් කරගන්නේ විශේෂයෙන්ම මේ තෘෂ්ණාව සම්බන්ධ කරලා විස්තර කරන මෙතන ධම්මානුපස්සනා කොටස වශයෙන් හුඟා කලින් කියවිච්ච දේවල් සම්පූර්ණ ගැඹුරකින් නැත්නම් මූල ලාභ පැත්තට කිච්චු කරලා විස්තර සතෙන් වශයෙන් ඉදිරිපත් කිරීමකුයි සිද්ධ වෙන්නේ. ඒදි ප්‍රධානම මේ පරවයට නැත්නම් විශේෂම මේ සමුදේ සත්‍යයට ප්‍රධාන වෙන තෘෂ්ණා චෛතසිකය ඉදිරිපත් කරගෙන සරුවචන් වහන්සේ විසින්ම මේ තෘෂ්ණාව කොහොමද පහළ වෙන්නේ කොහොමද නතර වෙන්නේ කොතනද ලැග් ලැග ගන්න කියන ප්‍රශ්නේ අරගත්තාම එතන සාධුඤ්ඤතා ඥාණයටම ගෝචර වෙන ආකාරයට හොඳ විස්තරයක් මූල ධර්මාණුව කියනවනම් අඩුවක් නැති විස්තරයක් ඉදිරිපත් වෙනවා ඉතින් ඒකෙදී මුල් මුල් කොටස් මූල ධර්ම පමණක්ම වාගේ වෙන විදිහට කියනවනම් ප්‍රායෝගිකත්වයට නගා ගන්න බැරි ධර්මක වාගේ ආධුනික යෝගාවචරයට වෙන්නක් ඉඩ තියෙනවා, පේන්නක් ඉඩ තියෙනවා. නමුත් මේක අපි තේරුම් අරගන්න ඕනේ සතිපට්ඨාන සූත්‍රයේ ධර්මානුපස්සනාවට ගිය කොටසක් නිසා ඒ තේරුණත් නොතේරුණත් නැත්තම් දැක ගන්න පුළුවන් වුණත් නොවුණත් වෙන යාන්ත්‍රණේ නම් මෙහෙමයි. කවදා හෝ ධර්මයේ දිගේ භාවනාව දිගේ තමන්ගේ අත්දැකීම් ඉදිරියට යනකොට යනකොට යනකොට මේ දේවල් වල තියෙන සත්‍ය භාවය දැක ගන්න පුළුවන් භාවය ටිකෙන් ටික ටිකෙන් ටික විසද වෙන්න පටන් ගන්නවා. ඒ නිසා මුලදී අපි ධර්ම ගෞරවය දීපත් කරගෙන, සද්ධා දීපත් කරගෙන මේ ධර්ම කොටා තුළට කිච්චු වෙලා ඒ වගේ සුවද භාවයේ දන්නා අඳුනාලාකම ක්‍රමයෙන් ක්‍රමයෙන් වැඩි කරගෙන යනවා. ඒ නිසා ඒ සුෂ්ණාව ගැන කතා කරනකොට චක්කු සෝත ධාන ජීවා කාය මන කියන මේ ద్వාර හයේ ඒ ඒ ద్వාරයට අදාළව අවස්ථා රාශියක් මාර්ගය. මේ තණ්හාව උපදින්නේ උපදින්න පුළුවන්, läගගන්නේ läග ගන්න පුළුවන් කියන එක විස්තර කරගෙන තමයි අපි මේ යන්නේ. අපි දේශනා පාළියේ දේශනා විලාසය අනුවම ඇහ සම්බන්ධ කරගෙන නැත්නම් දේශනාවේ පටන් ගන්න ආකාරයටම විස්තර කරගෙන යන්නේ දේශනාවේක සාධාරණීකරණය කරන්නේ ගොඩක්ම කෙලෙස් ඇහි උපදින නිසා. නමුත් ආධුනිකයාට ඒ තානත්ම සීක්‍රෙන් කෙලෙස් උපදින ඇහැ තේරුම් ගැනීම නැත්නම් ඇහි කෙලෙස් උපදින ස්වરૂපේ තේරුම් ගැනීම අන්තිමටම වෙනවා වෙන්න පුළුවන්. මූල ධර්මානුකූලව මුගක්ම කෙලෙස් උපදින්නේ. ඒ නිසා එහෙම පටන් ගන්න තියෙනවා. ඒ නිසා චක්කුම් ලෝකේ පිය රූපං සාත රූපං. යම් තැනක ප්‍රිය රූප සාත රූප මිහිරි භාවය මේ ප්‍රිය භාවය තියෙනවනම් විතර තෘෂ්ණාව උපදිනවා. ඒ ඉස්ලාම් පෙන්වන්නේ චක්කුම් ලෝකේ පිය රූපං සාත රූපං. ඇහ බොහෝම ප්‍රිය රූපයි ප්‍රිය ස්වභාවයි. ඒ මිහිරි ස්වභාවයි. ඒ වගේම රූප ඇහැට ගොදුරු වෙන්නේ නැහැ ශබ්ද, ගොදුරු වෙන්නේ නැහැ ගන්ධ, රස, ස්පර්ශ. ඒකට ගොදුරු වෙන්නේ රූප. ඒ නිසා ඇහැ වාගේම රූපවලට අපි රූප විශේෂයි ප්‍රිය භාව මනාප භාව දක්වනවා. ඒ නිසා මේ දෙක ඇහැයි රූපයයි ගැටුණු වෙලාවක අපි ඒක ප්‍රධාන කරගෙන ජීවත් වෙනවා නම් දකින්නෙක් වශයෙන් බලන්නෙක් වශයෙන් චක්කු විඥානයේ ඇහි පහළ ඒකත් අර වාගේම ප්‍රිය රූපයි සාත රූපයි නමුත් ඒ චක්කු විඥානය කියන එක භාවනා කරලා අල්ල ගන්නවයි කියන එක බොහොම දුෂ්කර හේතු කාරණු රාශියක් නිසා එකක් තමයි අපි මේ චක්කු විඥානය කියන එක ගන්න වචන දාන්න කියන්නේ දකින හිත රූපයක් දකින හිත ඒ දකින හිත භාවනාවේදී අල්ල ගන්නවයි කිව්වහම තානත්ම දුෂ්කරයි බව අපි මතක් කරගත්තා ඒ මොකද දැකීම සිදු වෙනකොට ඒ හිත පහළ වෙලා ඉවරයි. අපි සාමාන්‍ය විවහාරයෙන් කරනවා කියන දැකීම පහළ සිදු වෙනකොට ඒ දකින්න හිත පහළ වෙලා ඒක ඉස්හාවර වෙලා විවස්ථාගත වෙලා ඉවරයි. ඒ නිසා මේ හිත පහළ වෙන මොහොතේදීම අල්ලගන්න බෑයි කියන තරමට ඕනම කෙනෙක් භාවනා නොකරපු කෙනෙක් හෝ භාවනා නතාර්ථක වෙච්ච කෙනෙක් හෝ භාවනා මුල් ඉන්න කෙනෙක් විනිශ්චය කරන්න ඉඩ තියෙනවා. නමුත් මූල ධර්මයේ තේරුම් ගැනීමේදී චක්ෂුර ඇහ ඇහැට කොටුරින රූපත් මේ දෙක නිසා ඇහි හිත පහළ වීමක් කියන මේ තුනම තෘෂ්ණාව පහළ වීමේ හේතු. තෘෂ්ණාව ළඟ ගන්නත් නැහැ. අන්නේ බව හොඳට තේරුම් ගන්න. ඒ ඒ තුنين ඒ තුනම ගියාම ඒකට මූලික මූල ද්‍රව්‍ය තුනක් මූල අවස්ථා තුනක් මූලික හේතු ප්‍රත්‍ය තුනක් මේ තුන නිසායි අපි ඊය සත්‍ය මතු කරගත්ත විදිහට පස්සය සම්පස්සේ චක්කු සම්පස්සේ උපදී. චක්කු සම්පස්සේ උපදින්න ඇහක් තියෙන්න ඕනේ සජීවි. ඒ වගේම ඒකට ඉදිරි ඉදිරි වෙච්ච එල්ල වෙච්ච ආපාදගත වෙච්ච රූපයක් තියෙන්න ඕනේ. එතකොට අනිකුත් ඉන්ද්‍රියන් විශේෂ නොවිච්ච ඇහ විශේෂ පමණක් ඉදිච්ච දකින හිත. චක්කු විඥානේ පහළ වෙන්න ඕනේ මේ තුන එකට තියෙන තාකල් සම්පස්සේ කියලා කියනවා. මේක අදින් අර විඥානේ වගේ බොහෝම අමාරුයි. තේරුම් ගන්න. කායිකව අස්පනා අපිට තේරුම් ගන්න බොහොම අමාරුයි. ඒ මොකද අපි යමක් දැකලා දකින්නවා කියලා මෙනෙහි කරනකොට සෑහෙන පමණයි. එතකොට මේ දේවල් ඉක්කොල ගිහිල්ලා අපි දන්නවා විතරක් පුපුරලා පැටි එක්කෙනා දකින්නකොට ඒ විතරි පුපුරන වෙලාවේ දැක්කට ඒ සත්‍යයේ රතාගේ උත්පත්තිය හෝ සත හැදීගෙන යන ආකාරය මොනක්වත් දක්වන්නම නෙලියෙ දෙන්නේ සම්පූර්ණ මේ පිරිච්ච හතෙක්. ඒ නිසා අපි කට්ටපලාගෙන ඉන්දියට ආව අපි සතාව උපදිනවා දැක්කයි කියලා කිව්වට ඒකෙන් අදහස් වෙන්නේ නැහැ ඒ කලල රූප වැඩිගෙන යන ආකාරය අපි දැක්කයි කියලා. දරුවෙක් ප්‍රසූත කරනවා දැක්කොත් සතෙක් ප්‍රසූත කරනවා දැක්කට අපි ප්‍රසූතිය දැක්කයි කියලට උප්පත්තිය දැක්කයි කියලා කිව්වට ඒක සම්මුතිය විතරයි. ඊට බොහෝම ඈත රට රාශියකින් තමයි ඒ ගර්භාෂය තුල රට රාශියක් සිද්ධ වෙලා තමයි මේ උප්පත්ති අවස්ථාවට ඒ වගේ තමයි ඇහි රූපයක් දකිනකොට අර දරුවෙක් උපදින වෙලාව වගේ සතෙක් උපදිනවා වගේ පිටරක් කරලා එළියට එන වෙලාව වගේ එළියට එන්නේ සම්පූර්ණ පූර්ණ චිත්ත විද්‍යාව. නමුත් ඒකේ මුල් අවස්ථාව තමයි ඇහත් රූපයක් චක්කු විඥානයත් ඒ තුන එකට යාම නිසා වෙන චක්කු සම්පස්සය. නමුත් චක්කු සම්පස්සේ කියන එක ආධුනිකයට තේරුම් ගන්න බැරි නිසා හෝ තේරුම් ගන්න මට්ටමට එනකොට මේක වැඩ හමාර වෙලා තිබුණ නිසා හෝ මේ චක්කු සම්පස්සේ තෘෂ්ණාව ලඟ ගන්නවා තෘෂ්ණා පහළ වෙන්න පුළුවන් කියන කාරණාව වහන්න බෑ. නොසලකා හැරලා බෑ. අනිවාර්යයෙන් මේක ධර්මානුකූලව සලකන්න ඕන. අන්න ඒ නිසායි මෙතන ඉස්සලාම හුතුමේ වශයෙන් දැනගන්න හෝ තර්කයට අනුමාන වශයෙන් සලකන්න හෝ චක්කු සම්පස්සේ ඉදිරිපත් කළා තියෙන්නේ. මේ චක්කු සම්පස්සයෙන් පස්සේ තමයි අද අපි ඉදිරිපත් කරගත්ත විදිහට සාකෝපණේ සාතන්නා හත් උපපජ්ජමාන උපජ්ජති මෙතන කියන්නේ චක්කු විඥානං ලෝකේ පිය රූපං සාත රූපං චක්කු සම්පස්සජ වේදනා ලෝකේ පිය රූපං සාත රූපං ඒ චක්කු අපි ගිය සමාන ඉදිරිපත් කරගත්ත චක්කු සම්පස්සේ නිසා යම් විඳීමක් යම් වේද විඳීමක් වේදනාවක් පහළ වෙනවනම් ඒකත් අපි අරගන්නේ හොඳ දෙයක් මිහිරි දෙයක් විදිහට එතන සංහාව නැග ගන්න පුළුවන් සංහාව පහළ වෙන්න පුළුවන් මේ ස්පර්ශය නිසා මේ තෘෂ්ණාව පහළ වෙනවා ස්පර්ශය නිසා මේ වේදනාව පහළ වෙනවා වේදනාව නිසා තෘෂ්ණාව පහළ වෙනවා කියන කාරණාව මේක ඉස්සෙල්ල බණ අහපු යැත්තෝ කනහල පුරුදු ඇත්තෝ ඔය සාමාන්‍ය පරිත්‍රෝපාදයේ දලොස් සංග කරන කල්පනා කරනකොට අහනකොට අහලා තියෙනවා පස්සපච්චා වේදනා වේදනාපච්චා තණ්හා. මෙතන පෙන්නන්නේ පස්සපච්චා තණ්හා වේදනාපච්චා තණ්හා. ඒ මේ සමීකරණයමයි කොටස් දෙකකට කඩලා පෙන්නනවා. ස්පර්ශ නිසාමත් තෘෂ්ණා පහළ වෙන්න පුළුවන්. ස්පර්ශ නිසා පහළ වෙන්නා වූ වේදනාව නිසාම මේ තෘෂ්ණා පහළ වෙන්නේ. නමුත් ඒ ස්පර්ශය නිසා පහළ වෙන ගතිය දැක ගන්න එක බොහෝමත්ම සියුම් මොකද එතකොට මේ වැඩ පිළිවෙල තියෙන ඉතාමත්ම මේ සුහුඹුල්ලාවදී නොමේරු අවස්ථාව. නමුත් මූල ධර්ම වාදයෙන් නම් දැනගත යුතුයි. විශේෂයෙන්ම මේක තේරෙනවා ඒක යන්දුරට භාවනා කරනකොට වටහා ගන්න සිද්ධ වෙනවා අපේ සාමාන්‍ය මේ ජීවිතයක සර්වඥන් වහන්සේ නමක් හෝ රහතන් වහන්සේ නමක් අපි කල්පනා කරලා බලනකොට අපි බොහෝ දේවල් වරදවල වටහා ගන්න ගැතියක් තියෙනවා. අපිට ඉදිරිපත් වෙන දේවල් පටලවල වටහා ගන්න කතියක් තියෙන එකට අපි කියනවා විපල්ලාස ගතියක් කියලා. අපි සංඥා විපල්ලාස තත්යකටපත් වෙනවා. අපි ළඟ තියෙන සංඥා බොහෝ දේවල් බොරු දේවල් සත්‍ය බොරු කියලා හිතාන ඉන්නවා බොරු ඇත්ත කියලා හිතාන ඉන්නවා මිත්‍යා සංකල්ප තියෙනවා ගොඩක්. ඒ වගේම ඒවට කියන අපි සංඥා විපල්ලාස කියලා. ඊගාට චිත්ත විපල්ලාස කියලා જાතියක් තියෙනවා. අපි හිතන හිතවිලි බොහෝ විට ගොඩක් වැරදි දේවල් හරි කියලා හිතාන ඒක වෙනුවෙන් අපේ ජීවිත පරිත්‍යාගයෙන් ඉදිරිපත් වෙලා උද්ඝෝෂණ එහෙම නැත්නම් කියාපෑම් කරන වෙලාවල් තියෙන ඒ වගේම දෘෂ්ටි විපල්ලාස තියෙන දැඩි දෘෂ්ටිගතව ඉන්නවා අපි හිතන ඒ දෘෂ්ටි වෙනුවෙන් මරණක් කමක් නැහැ කියලා ආන්නේ විදිහට මේ සංඥා විපල්ලාස චිත්ත විපල්ලාස ධිට්ඨි විපල්ලාස කියන මේ සේරටම මුල අහේතුකව නෙවෙයි යවිදදී ඒවත් සියල්ලම ස්පර්ශයක් ඇතුවම යවිදදී අපි කියනවා දික්ක විපල්ලාස වගේ තත්ත්වවලට ගියාම උම්මත්තක භාවයක් කියලා. සංඥා විපල්ලාසවලක් තියෙන්න පුළුවන් උම්මත්තක භාව. චිත්ත විපල්ලාසවලක් උම්මත්තක භාව තියෙන්න පුළුවන්. සමහර අතෝ මේ මේ මේ මන්ත්‍රේ පාවිච්චි කරපුවා නිතර කතා කරනවා එකම දේ කියන්න පටන් ගන්නකොට අපි පේනවා අපිට එතන මොකද්ද විපල්ලාස ගතිය. ඒ වගේ තමයි සමහරු එහෙම මන්ත්‍රේ පාවිච්චි නොකලත් ඒ මනුස්සයා ගත්තයේ වැරදි. හිත අනුන්ට ගියා පාන ගතිය දිහා බලනකොට පැහැදිලිවම විපල්ලාස ගතියක් එනවා. නමුත් ඒ විපල්ලාසයේ කපතාපතේ පුද්ගලයාට අහම්බෙන් ආවෙ කන්නේ. මේකේ ඒ පුද්ගලයා තුළ තියෙන ස්පර්ශය අතගාලමයි කියන්නේ. ඒකයි ඒක අරින්න බැරි. ඒකදී මට මතකයි ඔය මේ ආයෙ හරි ඉගෙන ගත්ත දෙයක් වෙන්නද නමුත් පස්න වචනයක් ප්‍රධානමනි සං ස්වාමීන් වහන්සේ ඉන්න කාලේ කියලා තුනා පිස්සු වුණා සනීප කරන්න ක්‍රමයක් තියෙනවා. අපි නේද පිස්සයි පිස්සයි කියවට ඒක හරියන්නේ නැහැ. ඒක වැඩි වෙනා මිසක් පිස්සුව සනීප කරන්න පුළුවන් වෙන්න පිස්සුව සනීප කරන්න මේ මංසය කරේ ඒ පිස්සුවට ප්‍රමාණිකව වෙනවා. පිස්සුව සනීප කරන්න ක්‍රමයක් තියෙනවා. පිස්සු හැදෙන්න ක්‍රමයක් තියෙනවා. කවදාකවත් අහේතුකෝ පිස්සු හැදෙන්නේ නැහැ. පිස්සු හැදෙන්නේ මේ මනසේ යම් කිසියක් පැහැදිලිවම ස්පර්ශ කරලා. මේක බොහොම පැහැදිලිව ස්පර්ශය නිසාමයි සංඥා විපල්ලාස වෙන්නේ විපල්ලාස ඇති වෙන්නේ ස්පර්ශය නිසාමයි මේ චිත්ත විපල්ලාස ඇති වෙන්නේ ස්පර්ශය නිසාමයි ධිට්ඨි විපල්ලාස ඇති වෙන්නේ ඒ නිසා පළවෙනිම භ්‍රමජාල සූත්‍රයේ ධර්මචනාපේ දෘෂ්ටි 62ක් විස්තර කරනවා. මේ හැම දෘෂ්ටියක්ම හමාර කරලා කියනවා ඒකත් තදපි පස්සපච්චය. යම් කෙනෙක් කියලා කියනවා නම් මේ ලෝකේ කාන්තේම දිව්‍යඥාන්සේ බැවුවයි කියලා එනවාට අහසෙන් අරගෙන නෙවෙයි ඒක කියන්නේ මේ මනුස්සයා ඒක ස්පර්ශ කරලා තියෙනවා. කොහොමද? පෙර ආත්ම දැකලා තියෙනවා. පෙර ආත්ම දැකලා ඉස්සලා මේ ලෝකෙට ඇතිවෙච්ච බ්‍රහ්මයා හිතුවා මම තමයි මේ ලෝකේ ලොක්කා. මට හිතන දේ වෙනවා. ඉතින් එයා හිතන දේ අනුව පහළ වෙන හැම සතෙක්ම හිතනවා අපිට ඉන්නේ ඉස්සලා මුලින් හිතියා මේ බ්‍රහ්ම මේ බ්‍රහ්මයා හිතාන ඉන්නවා එයා තමයි මැව්වේ කියලා බලනකොට ඇත්තයි මොකද අපි ඉන්නේ ඉස්සලා නිකන් හිතුවා අපි වුණාට පස්සේ තියෙනවා. ඒ නිසා ඒ දෘෂ්ටි අපි මේ නිකන් අහසෙන් ගත්තයි කියලා හෝ අපිට තරහ ගති කරගත්තයි කියන්නේ ඒක ස්පර්ශයක් ඇතුවම කතා කරන්නේ. ඒ නිසා අපි මේ දෘෂ්ටිගත පුද්ගලයන් ගහන්න බයින්ද ගියාට ඒ මිනිස්සු අවංකව හේතු කරනවා ඇතුව කතා කරන්න ගත්තොත් අපිට පස්සට යනවා. ඒ නිසා ධර්මඥාන්ති කියන්නේ කවදාකවත් මේ දෘෂ්ටි වලට විරුද්ධ වෙලා බෑ. මේ දෘෂ්ටි ආબોධ කරගන්න. අන්නේ දෘෂ්ටි ආවෝද කළේ දෘෂ්ටි ජාලයෙන් ඒකට යන්නයි භ්‍රමජාල සූත්‍ර දේශනා කළේ. ඒ වෙනතු ඒ දෘෂ්ටිගත බුද්ධලෝ මරලාවත් දෘෂ්ටිගත බුද්ධල හිත දඬුවම් දීලාවත් එමන්තන පිස්සු කියලාවත් පදනම් විරහිත කතා කරනවා කියලා බෑ. ඉතින් මේක මම ඉදිරිපත් කළේ මොකද? ඔය නිවන් දකින්නකම් අපි ළඟත් මොකක් හරි දෘෂ්ටියක් තියෙනවා. ඒ දෘෂ්ටිය පුදා ගන්නෙත් මේ අපිට තරහට නෙවෙයි වෙන කෙනෙක් එක්ක තරහට නෙවෙයි. හැමදාම ස්පර්ශ කරන දේවලින් එයා ඒ වැරදි දෘෂ්ටි දිගටම පෝෂණය ඒක නිසා දෙන්නේකොට තුන් දෙනෙකුට එකම වස්තුවක් පෙන්වුවොත් ඒ දෙන්න තුන් දෙනා එකම වස්තුව විවිධ ආකාරයකට විස්තර කරනවා. මොකද කලින් ගත්ත දෘෂ්ටි අනුව, කලින් ගත්ත සංඥා අනුව, කලින් ගත්ත චිත්ත අනුව. ඒ නිසා පේනවා මේ වැරදි දෘෂ්ටි වලට සංඥාවට චිත්ත වලට ස්පර්ශය පැහැදිලිවම උදව් වෙනවා. ස්පර්ශයට යනකම් කෙලෙස් ඇති වෙලා නැහැ. නමුත් ඒක පදනම් කරගෙන නානා ප්‍රවිදී සංඥා ඇති කර ගන්නවා, හිතවිලි ඇති කර ගන්නවා, දෘෂ්ටි ඇති කර ගන්නවා. ඒ නිසා අපිට අපේ මේ දැනට තියෙන උම්මත්තක භාවය, සබ්බේ පුතුජන උම්මත්තක කියලා සරුවචනාන්තේ කිසියම් ಜಾති ભેදයකින් තුර විස්තර කරලා දීලා තියෙනවා. ඒ නිසා අපිට ආර්ය භාවයට පත් වෙනකන් රහත් භාවයට පත් වෙනකන් මේ උම්මත්තක භාව තියෙනවා. විපල්ලාස තියෙනවා. අන්නේ විපල්ලාස වෙනුවෙන් අපි නිතරම බලන්න ඕනේ මේකට පදනම් වෙලා තියෙන මේ විපල්ලාස ඇති වෙන්න තෘෂ්ණාව ළඟගෙන තියෙන කොහෙද? හැමදාම මේ තෘෂ්ණාව අලුත් වෙන්නේ කොහොමද? ඇහි අලුත් වෙනවා. රූපේ අලුත් වෙනවා. ඇහි උපදින හිතේ අලුත් වෙනවා. මේ තුන එකතු වීම නිසා ඇති වෙන ගැටීම ස්පර්ශයේ අලුත් වෙනවා. අද ඉතිපත් කරගන්න හදන්නේ ඒ නිසා ඇති වෙන වේදනාව නිසා මේ අපේ තියෙන විපල්ලාස අලුත්ය. නිසා ස්පර්ශය බොහොමත්ම වැදගත් චෛතසිකයක්. ගාක් දේවල් වලට මුල් වෙන චෛතසිකයක්. ඒ ස්පර්ශය පදනම් කරගත්තට පස්සේ තමයි මේ චක්කු සම්පස්සජා වේදනා ලෝකේ පිය රූපං සාතුම මේ චක්කු චක්කු සම්පස්සේ නිසා පහළ වෙන යම් වූ වේදනාවක් වෙනවනම් ඒකත් ලෝකේ සාමාන්‍ය පු탁 යන බාරගන්නේ බොහෝම ප්‍රිය දෙයක්. මිහිරි දෙයක් විදියට. ඒකත් තෘෂ්ණාවට හේතු මෙතන හැබැයි වේදනාවට එනකොට යම් කිසි ස්පාසුවක් තියෙනවා. ඒ මොකද වේදනාවට එනකොට අර ආධුනිකයට වුණත් දැනගන්න පුළුවන් වින්දනය කරන්න පුළුවන් තරමට චිත්ත වීදියේ මෝරලා. භාවනාවෙන් අල්ලන්න පුළුවන්. ඒක නිසායි කායන පස්සනාවට පස්සේ වේදනාන පස්සනාව ඉදිරිපත් කරලා තියෙන්නේ කායන පස්සනාවට ප්‍රධාන වශයෙන්ම රූප ධර්ම පට ව්‍යාපෝ තේජෝ වායෝ කියන පාදා රූප පදනම් කරගෙන රූප ධර්ම ගැන කතා කරනවා ඊගාවට තියෙන චෛතසික වලින් භවාත්ම ගොරෝසු පහසුවෙන්ම අහුවෙන චෛතසික තමයි වේදනා. එතන භාවනාවට නම් ගන්න පුළුවන්. අද සමහර ලෝකේ භාවනා ක්‍රම තියෙනවා ප්‍රධාන වශයෙන්ම මේ වේදනාවන පස්සනාව මොකද කායනුපස්සනාචික වේලාවක් යනකොට යෝගාවචරය වේදනානුපස්සනාවට දැන හෝ නොදැන කැමැත්තෙන්ම වටමැත්තෙන් වැටෙනවා. ඒක භාවනා කාටයුත්ත. ආනේ වේදනානුපස්සනාවට මුල් වෙන චෛතසිකේ තමයි සතිපට්ඨානේ මේ ධම්මානුපස්සනා කොටස වශයෙන් මේ විස්තර කරන්නේ චක්කු සම්පස්සජා වේදනා ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සාතඤ්ඤා සංනා උපජ්ජමාන උපජ්ජති එත්ත නිවිසමාන නිවිසති මේ චක්කු සම්පස්සේ පදනම් කරගෙන යම් වේදනාවක් පහළ වෙනවනම් ඒකත් දැනගන්න තම කෙනා මේකට ප්‍රිය ස්වභාවයක් දක්වනවා. ඇහි පහළ වෙන විඳ මත ඒ වගේම නිමිති ස්වභාවයක් ඇති කරගන්න. අපි මේකට කියනවා සාහිත්‍ය රස වින්දනය කියලා. ඒ නිසා අපි මේ සාහිත්‍ය පැත්ත సౌందర్య පැත්ත අගය කරන කෙනෙක් නම් මේ රස වින්දනේ ඒකාන්තයෙන්ම ලෝකේ සාමත්ව සුන්දර දෙයක් විදිහට අපි දකිනවා. සංගීත ක්‍රියාත්ෝ සෝත සම්පස්සජා වේදනාව ගැන ඔය වාගෙම කතා කරනවා. ඒ එක එක එක ඉන්ද්‍රයන් සම්බන්ධව ඒ ලෝකයේ තියෙන సౌందర్యාත්මක පැත්ත මුළු ලෝකෙම පුරා හරහා පැතිරිච්ච පැතිරිච්ච භාෂාවක්. ඒ නිසා ඇහැ සම්බන්ධ කරගෙන නැත්තා වූ චක්කු සංපස්සජ වේදනාවේදී මේ මේ දර්ශන රූප සංදර්ශන විනෝගී දේවල් වලින් ලෝකෙ පිරීලා තියෙනවා. ඒ මොකද අර සාමාන්‍ය මේ වේදනා චෛතසිකවලම ගැනීම දුක්ඛ වේදනා සුඛ වේදනා දුක්ඛම සුඛ වේදනා කියන ලේඛයට තුනට කඩලා පෙන්නන දේ මුළු ලෝකෙම මේ සුඛය ලං කරගන්නත් දුක ඈත් කරගන්නත් කෙටි කාලින හෝ වේවා දීර්ඝ කාලිනකම හෝ වේවා ක්‍රම හොයන. ඒ ක්‍රම වලින් දුක වසා ගැනීමට ලාභම, දීසිම, ලාමකම, ළමාම බොළඳම ක්‍රමේ තමයි సౌందර්ය පැත්ත වෙන්නේ. හැබැයි సౌందර්ය අගය කරන කට්ටිය මේ කතාව ඇහුවොත් එහෙම අපිත් එක්ක රණ්ඩු කරනවා. මොකද ඒකත් අන්න පෙන්නේ මුළු ලෝකෙම సౌందර්ය වගේ තමයි. නමුත් මේ సౌందර්ය මට්ටමට ගියාට පස්සේ වෙන විදිහට කියනවා නම් මේ දුක් වේදනා සුඛ වේදනාවක් මාර්ගයෙන් යටපත් කරගෙන ගියාට පස්සේ අභාග්‍යයකට සම්පන්න විදියට සාධාරණ තන කොතනද අසාධාරණ තන කොතනද කියන සීමාව නොදැන යනවා. එහෙම නැත්නම් ආචාර ධර්ම පැවැත්විය යුත්තේ මෙතනයි නොපැවැත්විය යුත්තේ මෙතනයි කියන දන අමතක කරගෙන යනවා. ධාර්මික පැත්ත මේකයි අධාර්මික පැත්ත මේකයි කියන එක අමතක කරනවා. ඒ නිසා සෞන්දර්ය දිග යන හුඟ දෙනෙකුගේ ජීවිත අපාරයි. සදාචාරයට විරුද්ධ වෙනවා. ඒ නිසා సౌందර්යය බොරු නෙවෙයි. නමුත් సౌందර්යය ලබන්න පුළුවන් සීමාව මෙන්න මෙතනින් එහාට හොඳයි මෙතනින් එහාට නරකයි කියන සීමාව මත් වෙන ගතියේ ඉන්නේ సౌందර්යවාදීන්ට පේන්නේ නැති නිසා ඒ අත්ත සමහර වෙලාවට වීදුරු ගෙවල් වල ඉඳගෙන අඳුම් මාරු කරන්න වාගේ ඉතාමත්ම Tamanට නොගැලපෙන අශෝභන දේවල් වලට යනවා. ආ මේ වැඩේට යනකොට මේ චක්කු සම්පස්සජ වේදනාව සුඛයක් හොඳක් මිහිරියාවක් කියලා ගන්නවා කියන්නේ හොඳ සාක්ෂියක් කරලා. නමුත් මේ මට්ටම ඊ타නත්ම දුකසේ ඊ타නත්ම අමිහිරියේ ඊ타නත්ම අකමැත්තෙන් සදාචාරයේ වෙනුවෙන් කැප කරන්න වෙනවා අවුරුදු අවුරුදු 30 45යි. තම තමන්ගේ දරුවෝ ඉන්නකොට තම තමන්ගේ ශිෂ්‍යයෝ ඉන්නකොට තම තමන්ගේ බාලයෝ ඉන්නකොට අර කලින් කරපු సౌందర్యාත්මක හොඳින් හෝ නරකින් කරපු දේවල් ඉතාමත්ම දුක දෙපැත්තට දාලා ඔන්න හොඳ නරක දෙක තේරන්න සදාචාර අසාධාරණතාවක් තෝරන්න අවතුම් පැවතුම් තෝරන්න ආචාර ධර්ම තෝරන්න සිද්ධ වෙනවා. ඉතාමත්ම දුක දෙ මේක අපි කරන්නේ. ඊට පස්සේ කියනවා సౌందර්යයට වැඩි උත්තරයි හොඳයි මේ ආචාර ධර්ම හොඳ නරක දෙක. හැබැයි දැන් ලොකු කැපකිරීමකින් තමයි එතෙන් යන්නේ. නමුත් ඒ ආචාර ධර්ම හොඳ වුණත් නරක වුණත් සුනාමිය ආපු වෙලාවේ දෙකම හොදාගෙන ගියා. හොඳින් හිතපැත්තත් හොදාගෙන ගියා නරකින් හිතපැත්තත් හොදාගෙන ගියා. දැන් ඉතුරු වෙලා තියෙනවා මේ සදාචාරයට වඩා සත්‍යය කියන එක මොකක්ද කියලා හිතාගත්තා නම් හොයාගත්තා නම් සුනාමිය ආවත් එකයි නාවත් එකයි. ඒ නිසා සෞන්දර්යය අපි ප්‍රතික්ෂේප කරලා හොඳ නරක දෙකට ආචාර ධර්ම පැත්තට ආවට ජීවිතයේ කෙච්චර පිළිච්චි බවක් විශේෂයෙන් මරණයෙන් කෙලවර වෙනවා කියන ධර්මයේ දන්න ජීවිතයක පිළිච්චි බවක් එන්නේ නැහැ. එතෙන් ගියාට පස්සේ සත්‍යය මතු කරගන්න වෙනවා. සත්‍යය ආවම තේරෙනවා කොච්චර දුක කියන එක සුඛයෙන් වහන්න හැදුවත් ලෝකේ පුරා පළතිලා තියෙන්නේ දුකමයි දුක්ඛ සත්‍යයයි. ඔබ දුක සංඥාවෙන් වහන්න ගියාට පැලස්තර අලවන්න ගියාට සුළු කාලයකට කරතයි. ඒ වුණාට සම්පූර්ණ මරණයෙන් කෙලවරවන ජීවිතයක් නම් ඒක අපි දන්නව නම් <clears throat> අවසානයේ හොඳින් නරකින් ජීවත් වීමවත් ඉක්මවලා වෙන විදිහට කියනවා සීලයක් ඉක්මවලා සමාධියක් ඉක්මවලා අපිට විදර්ශනාවේ තියෙන මේ අනිච්චං දුක්ඛං අනාත්තං කියන මේ ත්‍රිවිධ සත්‍ය ත්‍රිලක්ෂණය නිතර සිත් එතකොට දුක්ඛානුපස්සනාවට නැත්නම් වේදනානුපස්සනාවට විශාල ආත්‍යක් ලැබෙනවා. සෞන්දර්ය හොය හොයා ඉන්න කෙනෙකුට මේ ලෝකේ දුකයි. එහෙම නැත්නම් මේ චක්කු සංපස්සජ වේදනාව අපි ප්‍රිය වශයෙන් ගන්නවා, මීර වශයෙන් ගන්නවා. මෙන්න මෙතන සන්නාව උපදිනවා. ප්‍රිය වශයෙන් ගත්තට මීර වශයෙන් ගත්තට එතන තණ්හාවට පෝෂණයක් ලැබෙනවා, පොහොරක් ලැබෙනවා කියලා දැනගන්න නම් ඒ බුද්ධල සෞන්දර්ය පැත්තෙන් මේ වාක්‍ය දිහා බැලුවට රස දෙන්නේ නැහැ, තේරෙන්නේ නැහැ. ආචාර ධර්ම පැත්තෙන් බැලුවට රස වැටෙන්නේ නැහැ. ඒ පුද්ගලට සිද්ධ වෙනවා සත්‍ය දර්ශනයම මේක දිහා බලන්න. ඒ නිසා ඇහත් හොඳයි කියලා අපි ගන්නවා, රූපයත් හොඳයි කියලා අපි ගන්නවා, ඇහි උපදින හිතත් හොඳයි කියලා අපි ගන්නවා. ඊට පස්සේ ඒ තුන එකතු වීම නිසා ඇති වෙන ස්පර්ශයත් හොඳයි කියලා ගන්නවා. එයින් ඇති වෙන දර්ශන දැකීම ඒත් හොඳයි කියලා ගන්නවා මේ හතර පොළේදිම. কৃষ্ণා පාලේ ඒ තෘෂ්ණාව පහළ වෙන්න හේතු වෙන්නේ මොකද්ද? ඇහෙන් රූප දැකීමේදී රූපේ විසීමත් වීමෙන්මයි. ඇහැ විසීමත් වීමෙන්මයි. ඇහි උපදින හිත හොඳයි කියලා මත් වීමෙන්මයි. එයින් ඇති වෙන ස්පර්ශයේ විසීමත් වීමෙන්මයි. ඒ නිසා ඇති වෙන වේදනාවේ මත් වීමෙන්මයි. මෙන්න මේ මත් වීම නොවි දකින්න වෙලාවෙම දකින්න බව මෙනෙහි කරගන්න පුළුවන් නම් <clears throat> ඇහැ විසීමත් වෙන ස්වરૂපයේ ඉක්මවලා දකින්න බව මෙනෙහි කළොත් ඇත්තත්තේ අන්ධේකුසේ ඈවිසේ අපි ශික්ෂණය කරනවා නම් බොහෝ කල් ශික්ෂණය කළොත් අපට දුක අඩුවී මාර්ගයෙන් තේරුම් ගන්න පුළුවන් රූප විසේ ඇහැ විසේ ස්පර්ශයේ විසේ විඥානයේ විසේ වේදනා විසේ රසවින්ද මේ රසවින්දන හිතපු ජීවිතේ වෙනුවට ඒ ඒ වෙලාවේදී මේ යාන්ත්‍රණය මෙහෙමයි කියලා දැනගන්නකොට විශාල තණ්හාවට ඉඩ නොලැබී යamak සංනාව නොයිපදීමක් එතන සිද්ධ වෙනවා. ඒ සිද්ධ වීම සිදු වෙන්න ඉස්සරලයි යෝගාවචරය ආනාපානීය මාර්ගයෙන් මේක තේරුම් ගන්න, පිම්බීම හැකිලීම මාර්ගයෙන් තේරුම් ගන්න, වෙන වචනෙන් කියනවා කායानुපස්සනාවෙන් තේරුම් ගන්න. වෙන විදිහට කියනවා පරියන්කේදී මේක තේරුම් අරගෙන සක්මනට ගියාට පස්සේ හොඳ පරියන්කෙන් ඇතිවෙච්ච සමාධිතකින් යුක්තව සක්මන් කරනවා නම් ඒ පුද්ගලයා තමන්ගේ වම වාසයෙන් දක්න වාසයෙන් කායानुපස්සනාවෙන් මෙනෙහි කරගෙන යනකොට සක්මන කෙලවරෙන් කවුරු හරි යනවා ඡායාව පේන. පේනකොටම අර ඒකාකාරීව මම වශයෙන් දකුණු වශයෙන් මෙනෙහි කරමින් හිටපු හිත අර ඇහැට යන. ද රූප දර්ශනයේ વિશે වෙනස් වෙනවා. ඒ විනාශ වෙන විශේෂ එනකොටම එක්ක යෝගාවචරය මේ භාවනා කරන මේ වෙලාවේ කවුද මේ ඇවිදින්නේ කියලා එක්ක තරහක් හෝ උපදිනවා. ඊට පස්සේ බලන මේ කවුද පුද්ගලයා ස්ත්‍රියවද පුරුෂයෙක්ද කියලා බලන්න හරි අර ඉපදිච්ච දකින්න රූපේ ස්ථිර කරනවා. ස්ථිර කළා ඒක දිහා බලලා සංකාන වශයෙන්, ආකාර වශයෙන්, ඉස්ත්‍රි පුරුෂ වශයෙන්, වම දකුණු වශයෙන් රූප ගන්න. එහෙම නැත්නම් මේ වමේ දකුණු ඒකාකාරව ඉන්න වැඩේට වඩා කොච්චර හොඳද මේ ඇහැට රූපයක් දකින්න හම්බුණා කියලා ඒ ලස්සන කුරුල්ලෙක් නම් තමන ලේක් නම් ඒක දිහා බලලා ඒකේ ආසාව ඇති කරගන්න. එහෙම නැත්නම් එතන වෙලා තිබුණු වැරදිල්ලක් නම් ඒක තේරුම් අරගන්නවා දැකීම තුළින් මම වරද්දලා තේරුම් ගන්න ආදි වශයෙන් අර සංසායන වසනා හිටපු හිත ඕන හැරෙනවා කායේ තිබුණ හිත හැතහැර උගාක් වෙලාවට මේක දැකීමක් වශයෙන් මෙනෙහි කරන්නම පෙළඹෙන අඩුයි පෙළඹුණත් කවදාකවත් මේ මේ ඇසය මේ රූපයය මේ ඇහි උපන්න හිතය මේ චක්කු සංකප්පය කියන මේ තුනේ එකතු වීමේ මේ වේදනාවේ කියලා අර විස්තර මොනක්වත් අපිට ඒ වෙලාවේ දැකීම මෙනෙහි කරන වෙලාවේ දකින්න හම්බ වෙන්නේ අපිට එකක් සිද්ධ වෙනවා මෙනෙහි කරන්න පටන් අරගත්තොත් අර දකින්න රූපේ විශේෂමත් වීම මදකට බාල වෙනවා මම මේක දැක්කා හොඳයි කියලා ඇහක් මට තිබුණා හොඳයි කියලා ඇහ විශේෂයි මත් වෙලා හොඳයි කියලා ගන්න ස්වරූපේ බාල වෙනවා මෙනෙහි කිරීමට හිත යන නිසා මෙන්න මේ විදිහට සක්මනේ හෝ වේවා ඉඳලා වැඩවලදී හෝ වේවා අපේ ඇහැට රූපයක් මතුවෙච්ච වෙලාවේදී ඒ රූපයේ විශේෂයි දකින්නකොටම අප්‍රමාදීව මෙනෙහි කරන්න පටන් අරගත්තොත් එක්කෝ ඇහැ එහෙම නැත්නම් දකින්න රූපේ එහෙම නැත්නම් දකින්නට හේතු වෙන හිත එහෙම නැත්නම් මේ වේදනාව එහෙම නැත්නම් ස්පර්ශේ කුමක් හෝ එක ධර්මයක් තේරුම් ගැනීමට ප්‍රස්තාවල ඒ වෙලාවේදී ඒ පුද්ගලයා දැකීම මෙනෙහි කරන පුද්ගලයා ඇස් නැත්තෙක් වාගේ තමයි කටයුතු කරන්නේ. ඇස් ඇත්තේ නමුත් අන්ධේ කුසේ තමයි කටයුතු කරන්නේ. මොකද දැන් මේ දකින්න රූපේ අංග ප්‍රත්‍යංග ව්‍යංජනාන ව්‍යංජන හොඳ නරක සුභ අසුභ බලන වෙනුවට දකින්න බව මෙනෙහි කරනවා. ආනේ විදිහට භාවනාවේදී මේ ඇහි පහළ වෙන්නා වූ තෘෂ්ණාව සම්බන්ධයෙන් විනය කිරීම මාර්ගයේ විපස්සනාවට නම් වන්න භාවනාවට නම් වන්න නම් අපි පැහැදිලිවම සරුවචන දේශනාවේ සඳහන් වෙන විදිහට රූපයත් තණ්හාවට මුලක් ඇහත් තණ්හාවට මුලක් ඇහි උපදින හිතත් තණ්හාවට මුලක් ස්පර්ශයත් තණ්හාවට මුලක් වේදනාවත් තණ්හාවට මුලක් බව මූල ධර්ම වශයෙන් අහලා තියෙනවා. අහලා ඒක තර්කයට නගලා ඒක වෙන්න පුළුවන් මේකෙන් මම අමාරු වෙන්න පුළුවන් කියන එක තේරුම් අරගන්න. ඒ තේරුම් අරගත්තත් යම් වෙලාවක දකින්න වෙලාවෙදීම වහාම සතිමත් වෙලා මම මේ සක්මන් කර කර හිටපු කෙනෙක් මේ සක්මනේදී මට රූපයක් මේ පෙන්වන කියන එක දැටෙනකොටම දැකීම වශයෙන් මෙනෙහි කරන්න පුරුදු වුණොත් ඒ පුද්ගලයාට නිවයින් ඕලාරික යමක් වැටෙන්න පුළුවන් මම මේ වෙලාවේ රූපයටයි හිත ගිහිලා තියෙන්නේ එතන රූපේ නිසා ඇතිවෙච්ච වේදනාවට හිත ගිහිලා තියෙන ආදි වශයෙන් ඊටාත්ම මේ සංසිද්ධිය ගොරෝසු ප්‍රකට දෙයකින් පටන් ගන්නවා දිගට දිගට දිගට යනකොට ඒ දේවල් දැකීමක් දැකීමක් පාස මෙනෙහි කරනකොට ඒ વિશે පවතිනා වූ ස්පර්ශය වෙනස් වෙන හැටි. පහේ දකුණේ පැවතුන ස්පර්ශය බල බල හිටපෙක දැන් ඇහි ස්පර්ශයක් බාරපත් වෙච්ච හැටි. පහේ කායනුපස්සනාව කායානුව බලමින් ඉන්න හිත දැන් ඇහි රූපානුව දැකීම අනුව බලමින් ඉන්න බව තේරුම් ගන්න පුළුවන්. ඒක මේ එක සැරයක් ආලවෝ එක සැරයක් හිතට වැදුන නිසා හෝ එක සැරයක් මෙනෙහි කරන නිසා වෙන නිසා නෙවෙයි. ලක්ෂ වාරයක් අහන්න ඕනේ. ලක්ෂ වාරයක් කල්පනා කරලා හිතා ගන්න ඕනේ මේකෙන් මම හැමදාම අමාරු වැඩක්. ඒකයි මේ රූප මූලගතව, ශුන්‍යාකාරගතව, ආරඤ්‍යගතව කියලා ඒ ඇහක් අල්ලා යන જાති. වයි වර්ණ, දේදුණු වර්ණ. සෝ පරිසරයෙන් අපි වෙන් වෙන්නේ මොකද මේ පරිසරවල තියෙන දර්ශන නිසා අපි තණ්හා උපදිනවා ශීඝ්‍රයි, ළඟ ගන්නවා ශීඝ්‍රයි. ඒකයි මේ ආරඤ්‍යගත වෙන්නේ. ඒ අරණ්‍යගත වුණත් දවසක අපි අර පරියන්කෙන් ඇති කරගත්ත සමාධිය තුළින් කායන පස්සනාවෙන් ඇති කරගත්ත සමාධිය තුළින් සතිය තුළින් ඒ රූපයක් ඇති වෙනකොටම ඇහැ ක්‍රියාත්මක වෙනකොටම මෙනෙහි කරනවා නම් මේ චක්කු සංකප්පිත වේදනාව අල්ලගන්න පුළුවන් ඒනොත් අභිධර්මයේ වගේ පහළ වෙනකොටම එහි ඇති සුඛ දුක්ඛ අදුක්ඛම සුඛ වේදනා ප්‍රකට වෙන්නේ කාය විඤ්ඤාණය. ඒක කියනවා මිනිහට අකුඩ තිබ්බ කුළුන් කැලලකට කුළු ගෙඩියකින් ගැහුවොත් කුළුන් කැලල තිබ්බයි කියලා වෙනසක් නැත්තේ නෑ කුළු ගෙඩිය කුළුන් කැලල කාගෙන ගිහිල්ලා කිනින් දෙනවා වගේ. අන්න ඒ වගේ තමයි මේ කාය විපස්සනාවේදී කාය මේ ප්‍රසාදේ විඥානේ පහළ වෙනකොට ඒක සුඛ දුක්ඛ ගති ලකුණු නැතුවම නිසා භාවනා කරන ඕවිත ඒ ඕලාරිකව මතුවෙන සුඛ දුක්ඛ වේදනා දැක ගන්න පුළුවන් කායන පස්සනාවෙන්මයි පටන් ආධුනිකයට ලේසි. විඥාණය පහළ වුණොත් ඇහි ඒක උපේක්ෂා වශයෙන් පහළ වෙලා පස්සේ පහළ වෙන්නා වූ මනෝ මේ මනෝද්වාර චිත්ත වීති වල තමයි කියනවා හොඳ නරක දෙක පේන්නේ. ඒක නිසා එහෙදි මේ දහින රූපේ හොඳ නරක බව භාවනාවේදී වටහා ගන්න කායේදී තරම් කායපස්පස්සේ කාය මේ ප්‍රසාදේ තරම් පාසු. නමුත් කවදා හෝ වටහා ගන්න. ඒක නිසායි මේ ධර්මානුපස්සනා කොටසේදී ඉස්සල්ලාම රූපේ මේ ඇහැ සම්බන්ධ කරන තමයි පේන්නේ. මේ මොකද කයේ පහළ වෙනවට වැඩිය ඉතාමත්ම යොහුසුලුව ලක්ෂ කෝටි වාරයක් නිතරම ඇහි පහළ. ඒ අපි කවදා හෝ ඒ ඇහැ මේ ධර්මතාවය තුලින් අවදි කරවන. මේක කොච්චර මේ භාවනා ආදී සලකනවාද කියලා කිව්වොත් මේ කායනපසනාට හිත යොදන පරියන්කේදී ඇස් දෙක වහගන්නේ කියලා. මොකද නිකන් හෝ ඇස් දෙක අරගෙන හිටියොත් අපිට කවදාකවත් ආනාපානේ හෝ පිම්බීම හැකීමේ හිත යන්නේ ඒ ඉස්සරහා බලාගෙන කලාලේදියා හෝ විම හෝ ඒ දර්ශනීය තමයි අපේ හිත පෑරගන්නේ. ඒක නිසා යම් වෙලාවක අපි කායනපසනානුකූලව පරියන්ක භාවනාකේදී ඉන්නකොට මොනම කාරණාවක තව ඇස් දෙක ඇරියොත් ඉතික් වෙලා වඩපු සත්‍ය සමාධිය දෙකම පිසිරලා යනවා. ඒ තරමටම මේ ඇහැ මේ මේ අපිව මත් කරවන සුළු. අපිව පැහැර ගන්නා සුළු. අපිව නොමග යවන සුළු. නමුත් වැඩිම කෙලෙස් පහළ වෙන්නේ නැහැ. මේ නිසා මේ කෙලෙස් පහළ වීමේ ඇහි පහළ වෙන උග්ග යොහුසුළු කෙලෙස් වැඩ බල මුලුවේ කපා ගැනීමේ වැඩ පිළිවෙල අපි පටන් අරගන්නේ කායන පස්සන. කායන පස්සන අනුවත් මේ ධම්මාන පස්සන කොටසේ දක්වන විදිහට ඒ කාය සංපස්සජ වේදනා කියලා එකක් තියෙනවා. අන්න ඒක තමයි අපි මේ භාවනාදී බොහෝ විට ඉස්සර කරගන්නේ. ඇත්තටම ඒක ඉස්සර කරගන්නවනේ ඉස්සර වෙන ආනාපානසිකේ ටිකක් කළා ඉන්නකොට මේ වේදනාව පහළ වෙනවා. ඒ මොකද අපි වේදනාව කියනකොට වේදනා චෛසිකයේ ප්‍රයෝජනවත් ජීවිතයේ එදිනදා ජීවිතය ගන්නකොට සුඛ වේදනා දුක්ඛ වේදනා අදුක්ඛම සුඛ වේදනා කියලා තුනකට කඩලයි මුත්‍ති වි. එයිනොත් මේ දුක්ඛ වේදනාව ඉතාමත්ම ප්‍රකට. මේකට තමයි මනුස්ස ජාතියම සත්ත්ව ප්‍රජාවම විරුද්ධව සටන් කරන්නේ. මේ දුක නැති කරන්නේ. හොඳින් හෝ නරකින්. ලාකේති කාලින හෝ දීර්ඝ කාලින. මේ දෙක අතර ක්‍රම වේද විශාල වශයෙන් පරස්පරයි. කෙටි කාලිනව අපි දුක නැති කරන්න සුඛේ මාර්ගයෙන් කරන්න හදන වැඩපිළිවෙල සංසාරේ වඩන සුළුයි දීර්ඝ කාලින වශයෙන් සරුවචනාන්ත ඉදිරිපත් කරන ක්‍රමය ඒ සංසාරේ නතර කරනවා ඒක නිසා කායනුපස්සනාවේදී මේ මතුවෙන වේදනාවේදී අපි මේ වේදනාවේ නම යොදන්නේ දුක් වේදනාවටමයි මේ දුක් වේදනාව පටන් ගන්නෙදී ඉතාමත්ම ප්‍රකටයි විශේෂයෙන්ම විපස්සනා භාවනාවේදී ඒ නිසා ඒක කියනවා දුක්ඛ ප්‍රතිපදා. දණ්ඩා විඤ්ඤා දුක්ඛ ප්‍රතිපදා කියවම ඊටාම දුකසේ දුක බව දැනගෙන දුකට බයින වැඩ පිළිලක් නෙකදී. මේ නිසා යෝගාවචරය හොඳට ඉදිරියදා ජීවිතේ සංසාරේ දුක විඳපු කෙනෙක්. මේ බුද්ධිලට භාවනාදී අමතු වෙන මේ දුක ඒකට කියන්නේ අපි නිස්සරණ සිත දෝමනස්සේ කියලා ඒක දරා ගන්න පුළුවන්. මොකද ඒ දන්නවා ගේ සිත දෝමනස්සේ gedira දොරවල් වල එහෙම නැත්නම් මේ භාවනාවෙන් තොරව ගත කරන ජීවිතයේ තියෙන දුක ප්‍රමාණ කරන්න බැරි තරම්. අපි ඒක సౌందර්යයෙන් වහන්න හැදුවත් හොඳ නරකින් වහන්න හැදුවත් දුක්ඛ සත්‍ය නම් දුක්ඛ සත්‍යමයි. ආනේ දුක්ඛ සත්‍යයේ ස්ථිර වශයෙන් දීර්ඝ කාලය වශයෙන් නැතර කරන්න නම් අපි ඒකට ප්‍රතිපදාවකට පහින්න ඕනේ. ප්‍රතිපදාවත් මුල දුකයි. ඒ නිසා මේ ගෙවල් දොරවල් වල තියෙන දෝමනස්ය මේ නිස්සාරණ සිත දෝමනස්යෙන් අපි යටපත් කරනවා. ගෙවල් දොරවල් තියෙන දෝමනස්ය කියලා කියන්නේ වස්තු විනාශ, ඥාති විනාශ. ඥාති වියසන වස්තු වියසන. ලෙඩ රෝග. ඊට පස්සේ අපි නිස්සාරණ සිත දෝමනස්ය කියවට පස්සේ මේ පැවිදි ජීවිතයක අරණ්‍යගතව ගත කරන ආරණ්‍ය ජීවිතයක ඒත් තියෙනවා දුක් භාවනා කරනකොට එන දුක් ආහාර ගෙවීමේදී ඇති දුක් මේ දුක් අර එකත් එක්ක බලනකොට අඩු නිසා ඒ ගේහිත දෝමනස්සේ නික්කමසිත දෝමනස්සේ මගින් ප්‍රතිස්ථාපනය කරන්න කියලා පරිවර්තනවත් දේශනා. මේක හුඟවදෙනෙක් දන්නේ නැහැ. මොකද භාවනා කරන්නේ මොස්තරේ. ඒ නැත්නම් අනුන්ට උගන්වන්න. ඉතින් එහෙම කෙනාට තේන්නේ අර gedara දොරට ඉන්නකොට නම් තුන් වේල වළඳලා හොඳ සැක ආසනවල සැප ඉරියව්වල ඉන්න පුළුවන්. දැන් මෙතෙන්ට ආගුවා මේ කොහෙද නැති හාමුදුරු කෙනෙක් නැත්නම් ගුරුවරයෙක් කියලා හිත ගනින් ඉඳ ගනින් කියනවා. ඒක කරන්න පුළුවන් අපිට මේක මේ දුක නැති කිරීමක් නෙවෙයි වැඩිවීමක් නෙකිය. ඒත් අන්න විශාල මේක මේ පනවාගත්ත දඬුවමක් මේ දඟ ගෙයිලාමක් වගේ වෙනවා. නිසා යෝගාවචරය කල්පනා කර බලන්න ඕනේ. පැහැදිලිවම සංසාර දුක තේරුම් අරගෙනද සතර පෙර නිමිති දැකලාද මේ පැවිද්ද උනේ ඒ පැවිද්ද මාර්ගයෙන් අපි උත්තර දෙන්න හදන්නේ වෙදකම් කරන්න හදන්නේ මේ දුක්ඛ සත්‍යයට නම් දුක්ඛ සත්‍ය නිදි කරවලා දුක්ඛ සත්‍ය හිරිවටලා දුක්ඛ සත්‍යට පැත්තර කරලා කරන වෙදකමෙන් උත්තර ලැබෙන්නේ ඒ දුක්ඛ සත්‍යයත් එක්ක හැපි හැපි දුක්ඛ සත්‍යයත් එක්ක ගමන් කරමින්මයි මේ නැත වේදනා චෛතසිකයේ බුදුන්පත් කරගන්නමින්මයි අපිට මේ ප්‍රතිපදාව කරන්නේ මේ Brahmacharya රකින්නේ වනමුකේ පාදන් නැතුව බෙහෙත් කරාට ඒ බෙහෙත වදින්නේ ඒක නිසා විපස්සනාවේදී ප්‍රධාන ආත්මෝපදේශයක් ඉදිරිපත් කර ගන්නවා යම් වෙලාවක දුක් වේදනා ඉදිරිපත් වුණා නම් ජීවිතයට බොහෝම කිට්ටු. ඒක ප්‍රතික්ෂේප කරනවා නම් අපි ඒ ප්‍රතික්ෂේප කරන්නේ ජීවන තමයි. මොකද මේ දුක් වේදනාවට හොඳ වීර්ය චෛතසිකයේ යුක්තව වීර්යවන්තව මුණ දුන්නොත් මේ දුක් වේදනාව ඉතුරු කරලා යන්නේ සුඛ වේදනාව. ඒක අර කුල වේදාල සූත්‍රයේදී ධම්මදින්න මහරහතන් වහන්සේ මහන්සේ ඒ විසාක උපාසකතුමාට මතක් කරලා තියෙනවා දුක් වේදනාවේ ඇතිවීම දුකයි දුක් වේදනාවේ පහළ යෑම නැතිවීම සැපයි. නමුත්තර බෝඩිය දහස්තර මැරෙන්නාතේ, බියගුල්ල දහස්තර මැරෙන්නාතේ දුක් වේදනාවක් එනකොට ඒක මුණතදීම ඒක අයින් කරලා භාවනාවෙන් නැගිටලා ගසා ගන්න කෙනා යන්නේ පටන් ගන්නකොට දුකෙන් පටන් අරගන්නේ ඉවර කරන්නේ නැති නිසා නැගිටින්නේ දුකෙන්මයි ඒ නිසා දුක් වේදනාවේ දුක කොටස විතරමයි ආපේ යම් වෙලාවක මේක ඉවර වෙන්නකම් බලන්න ඉන්න පුළුවන් වුණොත් මේක සැපකින් තමයි මේක ඉවර වෙන්නේ අනිවාර්යයෙන්ම දුක් වේදනාව කියන එක සනාතන ධර්මයක් නෙවෙයි අනිත්‍ය ධර්මයක් ඒක ආවා මම දැන් විඳින්නේ මේකේ දුක් කොටස දැනගෙන ඒකෙන් තමයි මේ දුක්ඛ চৈতසිකේ වේදනා চৈতසිකේ මම අවබෝධ කරගන්න හදන්නේ කියලා. ඒකට මුණ දුන්නොත් ඒ තුල දිවි යන තුල අපිට දුක වේදනා පාර වෙනවා. ඒක ඊවන්දරවල ලක්තිය. නැත්නම් සංසාරෙත් ඒක තියෙනවා. කණ්ඩක් නැගිටින පල්ලමදී පල්ලම වැටෙනවා ලෙල්ලමදී කියන කතාව. මේ කණ්ඩ නැගින් නැතුව ගිය පැත්ත දිගේ ආපහු આવොත් එහෙනම් එන්න වෙන්නේ ඔළුව බිම තියාගෙන. වෙසල වැටලා යාපව වේට වෙයි. කන්න මුදුන්පත් වුණොත් එයා පැත්තට ගියොත් එයා පැත්තට ඉඳපල්ල. මේ වාගේ එකක් මේ දුක් වේදනාව සම්බන්ධව නෙක්කම තිතේ දුක් වේදනාවක් මත වෙනකොට කුංචු කුංචු දුක් වේදනාවලට අපි ඒක ආවෝද කරගන්න ඕනේ. මේ දුක් වේදනාවට මත වීම දුකයි. නැතිවීම සැපයි. මේ ධර්ම දන්නවා නම් අපිට පුළුවන් මේ දුක විශ්වාස කරගන්න. ගෝචරයක් කරගන්න. ඒකේ මුල විදිහට අග දක්වාම අපි මුලමදාග පරීක්ෂා කරන්න ඕනේ දැක ගන්න ඕනේ කියලා හිතුව සුඛ වේදනාවයි. මේක මහා සලායතින සූත්‍රයේ සඳහන් කරනවා අර ඉස්සලා කිව්වා වගේ ඇගේසිත දෝමනස්සේ තේකම සිත දෝමනස්. ඒක අර්ථ සඳහන් කරනවා ඇගේසිත සෝමනස්සේ නෙක්කම සිත දෝමනස්. සෝමනස්සේ. විවන්දරවල දරුවෝ හම්බ කරනකොට හදනකොට බොහෝම දුකයි. නමුත් ඒ දරුවෝ හැදලා වැඩිලා රස්සාවල් කරලා පිළිවෙලට එනකොට පරිචාතක්. ඒ වගේ තමයි අපේ මේ කායන ප්‍රශ්නාව වගේ භාවනාවක් තනාගෙන වඩාගෙන යනකොට බොහොම දුකයි. මොකද වේදනා චෛත්‍යකය ඇවිල්ලා අපි ගොඩක් වස්තන. නමුත් මේ වස්තන දේවල් අපි අභීතව මූල දේ ඉදිරියට යනකොට යටක් වෙනවා. ඒ නිසා අර දිවඳුරවල ලැබෙන අර ආමිෂ සපකල් කියනවා ගේසිත සෝමනස්සේට කියනවා ආමිෂ සෝමනස්සේ කියලා. ඒක ප්‍රතිස්ථාපනය කරන්න කියනවා මේ නෙක්ඛමසිත සෝමනස්සේ. නැත්නම් මේ භාවනාවේදී එන්නා වූ දුක් වේදනාවට අභීතව මූණ දීලා ඒක එහා පැත්ත බලන්න යන හැටි බලන්න මගදී නතර කෙරුවොත් දෙකම දුකයි. යනකන් ඉවර වෙනකන් මුලැමැදාක තුනම දැක්කොත් ඒක සැපයක් බලා ගන්න පුළුවන්. නමුත් මේක දුකේම විස්මාරුවක් මිස අවබෝධයක්වත් නිරෝධයක් අතේ. දුක් වේදනා කාව සුඛයෙන් නතර වෙනවමයි. ඒ වාගේම පැතිකඩවල දෙකක් තියෙන සුඛ වේදනා. නැති වෙනකොට සැපයි, නැති වෙනකොට දුකයි. මේ දුක වේදනා සුඛ වේදනාවත් අපිත් එක සදාතනික නැහැ. අර ආපු හේතු කාරණා දුරු වෙනකන් මුලමදාක බැලුවා නම් ඒ ජාග්‍රහී ශක්තියත් එක්ක අධිෂ්ඨාන ශක්තියත් එක්ක සුඛ වේදනා පාල වෙනවා. නමුත් අපි හිතනවා මේ සුඛ වේදනා නිත්‍ය වේවා. නමුත් නිත්‍ය වෙන්නේ. මේක ඊගාවට නැති වෙලා යනකොට ආය දුකක් නැති. මේ නිසා දුක් වේදනාව අපි සුඛ වේදනාවෙන් ප්‍රතිස්ථාපනය කරන්න කියලා මූලධර්ම වශයෙන් අවවාදයක් ආදර්ශ පාඩයක් දුන්නත් සුඛ වේදනා විස්තරයි. මෙන්න මේ වැඩපිළිවෙල දුකෙන් සුඛයට සුඛෙන් දුකයට මාර්ගයේ මාර්ගයේ යද්දි නොසලී ඒ දෙසම බලන් හිටියොත් අවසානයේ අදුක්කම සුඛ වේදනාවට වැටෙනවා. අදුක්කම සුඛ වේලාවට ඇවිල්ලා නතර වෙනවා. මේ අදුක්කම සුඛ වේදනාව ඉතාමත්ම ආසන්නින් අවිද්‍යාවට තමයි. මේ දුක අයින් කරලා සුඛය ගත්තා. දැන් සුඛය ගෙවිලා ගියාට පස්සේ අපි නතර වෙන්නේ උපේක්ෂා වේදනාව නැත්තම් මේ කියන අදුක්කම දුක වේදනාව. මේ අදුක්කම දුක වේදනාව මුගාක් දුරට අවිද්‍යාවට ළඟයි. අවිද්‍යාව බව දන්නවනම් අදුක්කම සුඛ වේදනාව බව දන්නවනම් ඒක සුඛයක්. නමුත් මම දැන් ඉන්නේ අදුක්කම සුඛ වේදනාවේ නැත්තම් මම ඉන්නේ අවිද්‍යාව කියලා නොදන්නවනම් ඒට වැඩි දුකක් මේ සංකාරය ඇත්තේ. නිසා විශාල සටනක් කරලා තමයි දුක් වේදනා යටපත් කරලා අපි සුඛමත් කරගන්නවා. ඊට පස්සේ ඒ සුඛයත් ගෙවිගෙන ගෙවිගෙන යනකොට ඒ චක්‍ර රාජයකට පස්සේ අදුක්කම සුඛයට වැටෙනවා. එතෙන්දී ඕන නිදිමතේ. ඕන කම්මැලිකම එනවා. ඕන ඒකාකාරීකම එනවා. මොකද්ද මෙනෙහි කරන්න ඕන කියලා නොදැනී යනවා. අරමුණ සිවුම් වෙනවා. හැපෙන තැන නොදැනී යනවා. ඉතින් අපි ඒක පිළිබඳව කිරන්න පටන් ගන්නවා. මේක තමයි කියන්නේ දුර්ලභාඛන සම්පatti සත්ත්ව විවේකෝ විපස්සී ඉතාල අනාවෙන් අර දුක් වේදනාව කැප කරලා ඊගාට සුඛයට ඇවිල්ලා ඒ සුඛයෙන් පස්සේ අපි මේ අදුක්කම සුඛයට ආවට පස්සේ ඒ ලැබුණා උච්චන සම්පත්තිය ඒ පුද්ගලයන් නොදන්නවන ඒ විවේක ගන්නවනම් අර సౌందර්ය රසයක්වත් හොඳ නරක සැපයක්වත් මොකක්වත් නැති වල්මත් වෙච්ච පුද්ගලයෙක් බවට තීන මිද්දේට වැටිච්ච කෙනෙක් බවට අසරණ වෙච්ච කෙනෙක් බවට ඒකාකාරීකමට වැඩිච්ච පුද්ගලෙක් බවට පත් වෙනවා නිෂ්මල්ලක් වගේ වෙනවා යෝගා. මේක මෙහෙම කිව්වට මේකටපත් නොවිච්ච කිසිම කෙනෙක් ලෝකේ හැම කෙනාම අදුක්කම දුක වේදනාවට පස්සේ නිකන් හරියට ඇල්මැරිච්ච ගිරක් බොන්නා වගේ බොහෝමත්ම මේ එපා කරන ගතියකට එනවා. නිර්වින්දන ශක්තියකට. මේ නිසායි අර මේ ධර්මානුපස්සනාවේදී ඇහැ ගැනත් දැනගන්න අමාරු වුණාට දැනගත යුතුයි. මොකද එතන තණ්හාව. රූපය ගැන දැනගන්න අමාරු වුණාට මේක වගේ කියන්න ඕනේ නැහැ කියලා අපි හිතුවට ඒ රූපෙම තණ්හාව උපදිනවා. මේ දෙක නිසා ඇති වෙන විඥාණයට තණ්හාව උපදින ඉඩ තියෙනවා. ස්පර්ශයත් උපදිනවා, වේදනාවත් උපදිනවා. ඒ නිසා මේ වේදනාව පිළිබඳ තියෙන මේ යාන්ත්‍රණය දැනගෙන හිටියොත් මේක ජීවිතය ඇතුළත සත්‍ය අවබෝධ කරගන්න පුළුවන්. නොදැනේ ඒක හැමදාම පරිේශන කර කර හිටියොත් ආවම දායකවත් දුක් වේදනා සුඛ වේදනා දිදදිලා අයින් වෙනවය. සුඛ වේදනාව අදුක්කම සුඛ වේදනා දිදදිලා අයින් වෙනවය. මේ අදුක්කම සුඛ වේදනා විශේෂ අවිද්‍යාව හෝ නොදැනීම විශාල බියසයි. මේක විශාල පාඩුවක්. ඒ නිසා මම අන්නේ අදුක්කම සුඛ වේදනාට අවදි වෙ යුතුයි. අදුක්කම සුඛ වේදනාව හිතට ඉතාමත්ම ගෙවයක් වා නිවසක් වාගේ ආරක්ෂක ස්ථානයක්ද කියලා දැනගන්න පුළුවන් නම් ඒ කවදාවත් පොත් කියවලා නැහැ. මොකද මෙතෙන් එනකොට ආපු ඇත්තෝ දන්නවා ඇති කොච්චරනම් කැඹිරිල්ලක් හඹුරලාද මෙතෙන්ට එන්නේ. කොච්චරද මේක අහලා ඇති. කවදාකවත් භාවනාදීක මතුවෙන් නොඉඳී ඉතිතියි. ඒ වගේ තමයි මේක ගුරුවරයාගේ දක්ෂකම කුත්. ගුරුවරයා කොච්චර උත්සාහ කරත් ඒ ශිෂ්‍යයා එතෙන්ට යන වෙලාවේදී මේ දුක් වේදනාවයි කියලා දුක් වේදනා මුලමදාක බලන්ට විශේෂයෙන් මේක පරියන්ක මුලදී සිද්ධ වෙනවා වේගෙන් මෙහෙ කරන්න කියනවා. ඒක අර සුඛ වේදනාව වෙනවා. මේක සුඛ වේදනා බව දැනගෙන මේකේ අවස්ථය මේකේ අත්‍යයට යහමත් එක්කම චක්‍ර කීපයකට පස්සේ උන්න මේ දැන් ආවේ අදුක්කම සුඛ වේදනාට කියලා යෝගාවචරය එතෙන්දි අවදි වුණා නම් එතන බුදුහාමුදුරු බුදුන් ඉස්සරහට වැඩිය වගේ තමයි. නමුත් කී දෙනෙකුට කී වතාවක් මෙතෙන්ද ඇවිල්ලා නිදි කිරා වැටෙනවාද කියන එක භාවනා ලෝකේ සාම ප්‍රසිද්ධ සත්‍යයක්. ප්‍රසිද්ධ රහසක් කියන්නේ. අපි දන්නවා මේ සාවිත්‍ය මහ ස්වාමීන් වහන්සේ පවා සුවාන් වහන්සේ පස්සේ රහත් මාර්ගය සඳහා වැඩ කරන වෙලාවේ මේ වගේ මට්ටමට ඇවිල්ලා කිරණ මට්ටමට. මෙන්න මේක නිසා වෙන්නේ නැති මේ අද මේ සම්මුඛ භාවනා ක්‍රමයක් ලෝකෙට අඳුන්ලා දීලා තියෙන්නේ. හැබැයි භාවනා නොකරන අය සම්මුඛ භාවනා දෙන්න ඕනේ නැහැ. මොකද එයාත් අන්න මේක වෙලිච්චාම ඉතින් මේ මහාන වෙලා ඔක්කොම කරන විදිහට මේ හාමුදුරුවෝ බර ගානක් කරන් නිදාගන්නේ කියලා ඕන තරම් චෝදනා කරන්නේ. නමුත් භාවනා කළ මේ ජීවිතේ ප්‍රතිඵල ගන්න ඕනේ නම් මං කරුණාකර ආවදනා කරන එන්න සබාව. ආවට පස්සේ තේරෙන පටන් අරගනි ඔය තනියම බුදු වෙනවට වැඩිය බුද්ධිය දෙකයි සිද්ධ වෙන්නේ. පිටිසට ආවට පස්සේ බුද්ධියව ගත්තොත් ළඟ ඉන්න කෙනෙක්වත් ඇහැරවයි. ලැජ්ජාවට හරි ඇහැරි. ඒ මොකද මේක මේ මාර්ගයේ අනිවාර්යම හැම වෙන දෙයක්. මේ අදුක්කම සුඛ වේදනාවට ගන්න එක තමයි හිතලා ගන්න. අර කලින් කියන දුක අත්දකින්න නැතුව සුඛය අත්දකින්න නැතුව කලින් කරව බහනා නිසා මට මෙහෙම වෙන්න ලැබේවා කියලා මේකත් මානසිකත්වයක් එනවා. කාලයක් පාරණ කරගත්තාම ඒක වෙනවා. ඒකත් එක විදිහක සංඥා විපල්ලාපයක් වෙන්නත් ඉඩ තියෙනවා. හැමදාම පරියන්කේ සාර්ථක වෙන්න නම් මුලින්ම හොඳට අරමුණ මෙනෙහි කරලා අරමුණට දැක ගැනීම ඒක දුකසේ සපයාගට යුතුමයි. කිසි කාලේ පාඩම් කරලා රැඳවල් නැතුව ඉගෙන ගන්නවා. ඊට පස්සේ ඉන්න සුඛ වේදනාව හරියටම තේරුම් ගන්න ඕනේ. මේ සුඛ වේදනාව වෙන මොනක්වත් නිසා නෙවෙයි. අරමුණේ උත්සන්න භාවය නිසා භාවනා කරන හිතේ අරමුණා සමාන උත්සන්න භාවයට ආවට පස්සේ උඳ උලකට අහුවෙච්ච සරුංගලයක් යවන පුංචි ළමයෙකුට හම්බෙන සතුට වගේ භාවනාව උලන් අල්ලනවා. නමුත් ඒක ඊගාට එන තියෙන අදුක්කම සුඛ වේදනාවේදී ලැබිය යුතු අවදිභාවය ලබා ගන්න නම් මෙන්න මේ හුලං අල්ලලා සරුංගණ යන වෙලාවදී නැත්තම් භාවනා හදින වෙලාවදී ඒක හොඳ තෝර මුදුන්පත් වෙනකම් නැත්තම් මේ ලබන්න පුළුවන් භාවනාවේ ප්‍රීතිය සුඛේ මුදුන්පත් වෙනකම් වීර්ය බහකට ගන්න. බහට බුවොත් මම විතර මතක් කරන විදිහට හරියට කිරිවදින්න ඉස්සලා ගෙඩි කඩලා දුම් ගහලා ඉදෙව්වට ඒ ගෙඩිය නියම රටේ එන්නේ. නිසා මෙතෙන්දී උත්පරිමේතේ කියන්න ආරින්න. ගියාට පස්සේ වෙන්න තියෙන්නේ බොහෝමත්ම කාලානුරූපව හැටපෙන බක්තියක් වාගේ සුලිසමකට පස්සේ සංසිඳන නිෂ්කලංක භාවයක් වාගේ අදුක්කම දුක වේදනා දිහාට භාවනා යන්න පටන් ගන්නවා. එතනදි මතක තියාගන්න ඕන දැන් ඇහක් පිට ඇහක් තියාගන්න. netතර දීලා මේන්න මේ එන උපේක්ෂා වේදනාව අරමුණත් එක්කම දිගට මෙනේ කරගෙන යන්න ඕනේ මේකට අටුවාවේ සඳහන් කරන්නේ මිගපද වළංජන ක්‍රමය කියලා. මිගපද වළංජන ක්‍රමය කියලා කියන්නේ ගද්දෙක් මුවෙකුට ඊයකින් විත්තර පස්සේ ඒ මුවා ඉන්නේ එතකොට හොඳටම රත් වෙච්ච ලේ ඇතුළ ලේ වහුරන්න පටන් ගන්නවා. වහුරන්න පටන් ගන්නවත් වගේම පූර්ණ කායික ශක්තියෙන් සහ වේගයෙන් දුවනවා. දුවනකොට උගේ ආදිපාද ලකුණත් ලේ ලකුණු බොහෝම ප්‍රකටව පේනවා. ඊට පස්සේ මුවා දිගින් දිගට දිගින් දිගට අර ලේ ලකුණුත් අර පයින් මුවාගේ අලි ලකුණු දිගේ එනවා. එළවගෙන යනකොට යනකොට ලේ ගන්න ප්‍රදේශ අඩු වෙනවා. මුවාගේ තෙම්බතක් එනවා. එතකොට අර ලකුණු පේන ප්‍රදේශ අඩු වෙන පටන් ගන්නවා. අඩු වෙන පටන් අර ගත්තට මුවා දන්නවා මිනිහා පිටිපස්සෙන් එන මේ වැද්දා දන්නවා මුවාට අතුරු දහන් වෙන්න බෑ. මේක මේ පැත්තට උදුවන්න ඕන කියලා බොහෝමත්ම හැබැයි වේගවත් වෙන්න ඕන. මොකද හේතුව සතා බොහොම ඉක්මනට හැංගෙනවා. අර ලකුණු ලාංඡන ලකුණු දිගේ පවා ඉතාමත් සැලකිලි යනකොට අතුවා යෝජනා කරනවා මේ මුවා ලේ වැටිලා දැන් ඉවරයි අඩි ලකුණු විතරයි තියෙන්නේ මේක ගල් පොත්තක් උඩින් දුවන. වැද්දා දකින්න දැන් ගල් පොත්තට ආතු ලකුණු දාන. දැන් ගල් පොත්ත දිගෙන් මුවා කොයි අතට හැරුණාද ඊගාව කොතනින්ද අඩි ලකුණු අල්ලන්නේ. ඒක ඉතින් වැද්දාගේ ගයිෝපගතව තමයි සිද්ධ වෙන්නේ. ඒ වගේ තමයි යෝගාවචරය මේ ගල් පොත්ත ළඟට එනවා වගේ තමයි දුක් වේදනාව මාර කරලා සුඛ වේදනා මට්ටමට ආවට පස්සේ මෙතෙන් ආවට පස්සේ ඉතින් දැන් මම මොකද කරන්නේ? මට දැන් අරමුණ පේන්නේත් නැහැ. හිත පේන්නේත් නැහැ. මොකද්ද මම බලන්න ඕන? මොකද්ද මේ වෙලා තියෙන්නේ? ශබ්ද ඇහෙන්නේත් නැහැ, රූප පේන්නේත් නැහැ, කය පේන්නේත් නැහැ. ඉතින් අසරණ වෙනවා. හරියට අර ගල් පොත්තට ආපු මුවා වගේ. නමුත් වැද්ද දන්නවා පමා වෙන එක චිත්තක්ෂණයක් පාස තමන්ට ගොදුරු නැති වෙන්න අවස්ථාවක්. ඒ නිසා ආපු ඉර දිගේ මෙහා පැත්තට යනවා. ඉතින් තාමත් සැලකිල්ලෙන් බලනවා ඊගාවට කොහෙද හරි ලකුණ આવුනේ අහුවෙච්ච ගමයි ඉතින් හරියට සතා අහුණා වගේ තත්ත්වයක් අහුවෙනවා ඒක දිගියම යනකොට වැඩි දුර යන්නේ ඉතලා සතා වැටලයි ඒ මොකද අර වේගෙන් ආවට මොකද එන්නෙන්ද ලේ යනවා වෙහෙසයි බයයි ඒ සතා දුවන්නේ මරු විකලයි ඒ වගේ තමයි හොඳට අපි හිතුවත් පිම්බීම හැකිලිම කරගෙන යනවා මුලදී බොහෝම ශීඝ්‍රයෙන් පිම්බීම හැකිලිම අරගන්නවා ඊට පස්සේ වේගයෙන් මෙනේ කරගෙන මේ පිම්බීම හැකිලිම හොඳට ලඟ වෙනවා ලං වෙන්න වෙන්න වෙන්න වෙන්න පිම්බීමේ තිබිය යුතු සටහන් ආකාර හොඳට වැටෙන්න පටන් ගන්නවා. අන්න ඒව හොඳට උකහා ගන්නවා. ඒක හොඳට රස බලනවා. ධර්මෝජා වාසේ මේ යෝගාවට තැනකටපත් වෙනවා. ඒ ලකුණු ඒ සටහන් ඔක්කොම දේලා කියා ගන්න බැරි තරම් සටහන් සහ ආකාරවලින් මුළු චිත්‍රයම වැඩිලා. හිතත් කවදාකවත් නොතිබිච්ච විදිහට ක්‍රියාශක්තිය හොඳටම මේ ක්‍රියාවෙච්ච හිත මේ අරමුණත් එක්ක එකිනෙකට වැස ගන්නවා වගේ සමීපස්ස භාවයකට එතන ලොකු ප්‍රීතියක් ලොකු උත්සන්නවක් ඒ කියන්නේ ප්‍රතිපක්ෂේන අනබිබීතෝ ඒකාකාරේන චිත්ත මේ මානසිකාරම් පවත්තමානෝ චිත්තං අප්පිතෝ විය නිච්චලන්ට අපේ හරියට පේන්නේ අරමුණ හිතයි දෙකම අර අධික වේගයේ පෑහුණා වාගේ නතර වුණා. ඊට පස්සේ හොඳ සුවාසයක් යන්න පටන් ගන්නවා යන්තම් මේක නිකන් අහුණා. අරමුණ හිතයි එකින් එක පෑහුණා. ඊට පස්සේ හිමීට අර තිබුණු අරමුණ අල්ලගෙන තිබුණු වෙහසක් නැහැ. බාහිරින් එන සාද්දෝලින් කරදරයකුත් නැහැ. කයේ වේදනක් නැහැ, හිතවිලිත් නැහැ, අරමුණ හිතයි දෙකේම ලොකු සංහිඳියාවක්. ඉන්දික වේලාවක් මේකේ සුවසේ ගත කරාට පස්සේ ආයෙත් හිත නන්නත්තර වෙනවා. මුකීර මං හිත පිටවන්නේ. මොකද්ද මම බලන්න ඕනේ? අපිට අර ගලින් එහා පැත්තට ගිහලා යාන්තම් වාඩි ලකුණ දැක්කා වගේ යෝගාවචරයේ ඒ වෙලාවේ තරංගලිත පිම්බීම හැකිලිමත් වේ. සද්දත් ඈත ඇහෙයි. වේදනත් දැයි. හිතවිලිත් තියෙනවා. ඔක්කොම තියෙදි කොහෙද හිත පාත්තන්නේ? කොහෙද තිබ්බත් සතියක් තියෙනවා. සමාධියක් තියෙනවා. ඉතින් යෝගාචරය ඒ වෙලාවේදී අර වැද්දා වගේ අහුවෙච්ච පද ලකුණ දිගේම දිගට ගියේ නැත්තම් මුගපද බලංජනය කළේ නැත්තම් බොහොම විපර්ණන්නත. මේ අතීත අදුක්කම සුඛය අදුක්කම සුඛයක් බව දැනගෙන ඒක තව ඉදිරියට පවත්වා ගන්න මෙතෙක් දෙන්න එනකන් උදව් කළා වූ මූල කර්මස්ථානයේම අල්ලාගත යුතුයි ඒකට ගොදුරාට අහු වෙනවා කියන එක දන්නවනම් යාන්තමින් හොමත් වෙන්නේ ඉන්නේම හැකලෙන් අරමුණු කරගෙන එහිම ළඟින්ද දැනගන්න ඕනේ මේ අදුක්කම සුඛ වේදනා උපේක්ෂාට වැඩේ අනාපානෙත් මෙච්චර මේ දේ මෙච්චරම විස්තර කරන්න වෙන්නේ මොකද ඒ වෙනකොට පේන ආනාපානය හෝ පිම්බීම හැකිලිම අර මුලින් දකින්න විදිය පිම්බීම හැකිලිමක් ආනාපානයක් නෙවෙයි ලේ ලකුණේ පාද ලකුණේ උත්තර ගොරෝසු නැහැ යාන්තම් ලකුණු අන්නේ බව දන්නවන්නම් මේකෙදි එක සැරයක් වෙලා බෑ එක සැරයක් අනහල බෑ නැවත නැවත වනහල නැවත නැවත සාකච්ඡා කරලා එනකොටම ඒක අල්ලගත්තා නම් අන්න අර ගලින් එහා පැත්තේ පාද ලකුණු දකපු වැද්දා වගේ විගපද වළංජනය කළා වගේ බොහෝ මික්මන්ට ඒක දිගේ යන්න පුළුවන් මොකද වැඩි හරිය බවට විශ්වාසයක් ඇති ඒ විතරක් නෙවෙයි ළඟම සතාවටයි එනිසා මේ අදුක්කම දුක වේදනාව දැනගන්න එක ඉතාමත්ම වැදගත් කාරණා එතකොට තේරෙවි හැම දුකක ඉඳලා දුක වේදනාට යන්න ඉස්සලා අපි අදුක්කම දුක වේදනා බුද්ධ විදිය. හැම සැකමේක ඉඳලා දුක්කට යන්න ඉස්සලා අදුක්කම දුක වේදනා බුද්ධ විදිනවා නමුත් අවුවේ. හැම ආශාව ප්‍රසාර දෙකක් නැදම අදුක්කම දුක වේදනාවක් තියෙනවා. හැම පිම්බීමක් හැකිලීමක් අතරමක් තියෙනවා. නමුත් හුඟා ආනාපාන කරලා ආනාපාන මුලමදාක බලන තත්ත්වයට යනකම් අපිට හිතෙන්නේවත් නැහැ ආනාපාන දෙක අතරක් තියෙන්නේ. පිම්බීම හැකිලීම දෙක අතරක් තියෙනවා. අඩු ගන්න කියනවනම් වේදනා චිත්තක්ෂණ දෙක අතර තියෙනවා කියලා අපි හිතන්නේ. අපි හිතන්නේ ඒක එකට යනවා. අන් කිහිලා ආනාපාන චතුක්කේදී පළවෙනි චතුක්කේදී පෙන්වන සම්බ කාය පරිසංවේදික මුල මැද වග වශයෙන් බලන්න. එතකොට ප්‍රස්වාසයේ අගස ආස්වාසයේ මුල අතර මොනවාගේ අදුක්කම සුඛයක් තියෙනවා. ඊගාට ප්‍රස්වාසයේ අගස ආස්වාසයේ මුල අතරත් අදුක්කම සුඛයක් තියෙනවා. මේක අහු වෙන්නේ නැහැ. මොකද අපේ හිත දන්නේ සැප දුක විතරයි. අදුක්කම සුඛ වේදනාට එනකොට හිත අන්දමන්ද. නන්නත්තා. පල්මත් වෙන මොකද කරන්න ඕනේ කියලා දන්නේ නැතුව. ඒක නිසා ඒකට යන්න ඕනේ දුක සුඛයෙන් ප්‍රතිස්ථාපනය. ඒ සුඛය අදුක්කම සුඛයෙන් ප්‍රතිස්ථාපනය කරලා ඒකට අවදෝ. නිසා කාය වේදනාවන් පස්සනම ලොකු භාවනාවක්. ඉතින් නමුත් මේක ගැඹුරුයි. ස්පර්ශ නිසා වේදනා වේදනා නිසා තණ්හා ඉතාමත්ම ගැඹුරුයි. දවසක් ස්වාමීන් වහන්සේලම ඒ දොළොස් ආකාරය අතිපට්ඨානමේ පටිච්චසමුප්පාද ක්‍රමේ තාම දීර්ඝ දේශනා කරලා තියෙනවා. දීර්ඝ කරනවා වලකොට බණාන සියල්ලන්ටම නිමිති කියලා. කවුරුත් බණන්නේ. නමුත් සාමිදුරෝ තාම කවුරුත් දේශනා කරනවලු ඉතරයි ඉඳලා තියෙන වායක උපාසකම්ම කෙනේ ඒ අම්ම අහන්නේ කියලා. පටිච්ච බණ නැගිටලා කට්ටිපත් නැගිටලා තියෙන දාවිගෙන් පැහැරෙනවා. ඊළඟට කිව්වලු මට එක්කෙනෙක් හරි කමක් නැහැ. මේ ධර්මයේ තේරුම් ගත්තා නම් වටිනවා. අම්මට දේරුණා. එහෙමයි එහෙමයි දාන්න පස්සපච්චා වේදනා කියන එක නම් හොඳට තේරෙනවා කියලා පස්සපච්චා. ඒ තරම තමයි අමාරුකම තේරෙන්නේ. ඒ නිසා අපි ඉන්නේ මේ 78 වෙනි දවස්. ඒ නිසා සෑහෙන ගන්න නිින්ද ගියාට කරන්න දෙයක් නැහැ මොකද මේ ගැඹුරු. නමුත් මේක තේරුම් ගන්නකම් පස්සපච්චා වේදනා එනකම් භාවනා කරන්න වෙනවා. ඒ නිසා මම කියනවා මේ නිමිතක ආපු ගමන නිසා අද යම් ප්‍රමාණයකට අල්ලු කරගෙන යන්න පුළුවන්. එහෙම නැත්නම් මේක හරිම අමාරුයි. ස්පර්ශ කියන එකයි කියලා. ඒ නිසා හැම දෙයකටම මුල් වෙන්නේ මේක පක්ෂ වගේ ළඟ. නමුත් ඒක අල්ලන්නවා. ඒ නිසා මතක තියාගන්න ඕනේ භාවනාවේදී මේ දුෂ්කරතාවයට ආපු වෙලාවට තමයි මේ ධර්ම ගොඩාක් හේතු වෙන්නේ. නමුත් එතකොට හිත උඟක් ඔද්දා. හිත උඟක් වීර්යය මදි වෙලා ඒ නිසා ක්‍රමිකව භාවනාදී වීර්යය මුදා හැදීම දන්නේ නැත්නම් සක්මනයි පරියන්ජය අතර බොහොම අමාරුවෙන් මේ කොටස් තේරුණා. කොටස් විශ්ව කරන්න බැරි කමක් නැහැ. මොකද ධර්මචනන්තේ සෑහෙන කොටස් වල විස්තර කරලා තියෙනවා. සාසනාන්තර දාණය වෙනකොට ඉස්තරලාම අමතක වෙන්නේ මේ කොටස්. මොකද කිසිසේත්ම ජීවිතයට සම්බන්ධ නැහැ. ඒ නිසා අපි උත්සාහ කරන්න ඕනේ අපිට දැනෙන ප්‍රදේශයෙන් මේක තේරුම් අරගෙන ප්‍රත්‍යක්ෂ කරගෙන සාක්ෂාත් කරගෙන ඇති සාස්ෘත ධර්ම සාකච්ඡාවලදී ධර්ම දේශනාවලදී මේක මතු කරගෙන මේ ළඟ ළඟ කරගන්න පුළුවන් වූ අර මුවා අල්ලා ගැනීම වැඩ පිළිවෙල කරන්න මේ පස්සපච්චා වේදනා වේදනාපච්චා තණ්හා කියන කුරුපිතාම. මෙන්න මේ ප්‍රමාණය මතක් කිරීමකින් අදට නිමිත් ධර්ම කොටාගෙන මෙතනින් නැතර කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ සාතිරු දිනාටම තම තමන් මෙතෙක් කරන ආපු භාවනා අධ්‍යක්ිනුත් මූල ධර්ම කාරණාවලට අද මේ කොටස් එකතු කරගෙන තවදුරටත් ඒ ධර්ම දිගේම සියුම් කරමින් ඉදිරියට ගිහිල්ලා සාක්ෂාත් කළ යුතු මේ වේදනා සුඛ දුක් වේදනා වලින් තොර ඒ සාන්ත සුන්දර භාගය යුක්ත වූ මහා නිවන පිණිස මේ හේතු වේවා වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් අද නිවි ධර්ම කොටාසේ මෙතන සමාප්ත.

ඉදං ඕනාති ඉදං ඕනාති